ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ගාථාව ඇත්තටම ත්‍රිපිටකයේ දෙතුන් පොලකම වගේ සම්බන්ධ වෙනවා මෙතන සම්බන්ධ වෙන්නේ සංයුත්ත නිකායේ මාර සංයුත්තේ එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ සහ මාරයා අතර ඇති වෙච්ච දෙබසක් වශයෙන් ඉතින් එහෙම සූත්‍ර 20ක් 30ක් තියෙනවා අපි ළඟට මාරය ඇවිල්ලා අපිට කරදර කරනවා උලිහිලි පානවා නැත්නම් අපි ඔච්චමට ලක් කරනවා කියන එක අපි බලාපොරොත්තු මෙච්චර පින්කම් කරන අපිටයි එන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි බුදු වුණාට පස්සෙත් බුදුජාන් වහන්සේ ළඟටත් ගිහිල්ලා අර විද්‍යතම විල්ලක් නැතුව මාර්යා එක එක දේවල් කියනවා කරනවා උලිහිලි පාන. ඉතින් එහෙම එකක් තමයි මේ. හැබැයි මේ මාත්‍රකාව මාර්යත් බුදුජාන් වහන්සේටයි අදාළ මාත්‍රකාවක් නෙවෙයි ඒක සාමාන්‍ය ලෝකවාසීන්ට අදාළ මාත්‍රකාවක්. නමුත් ਸਰවඥාන්සේ ප්‍රශ්නේ බාර ගන්නවා අරගෙන ඒකට ਸਰවඥ උත්තරයක් දෙනවා. ඉතින් මේ සම්තිද්ධියට හේතු වෙන්නේ ਸਰවඥාන්සේගේ පස්චිම බුද්ධ ශාසනය. චරත්නවල දේශේ වේළුවනාරාමේ වැඩ ඉවසන කාලේ. බුදුජානසේ පළවෙනි අවුරුදු 20ම ගත කෙරුවේ එහෙම ස්ථානයක් ඇතුව නෙවෙයි එහෙම පිළිහිටලා තිබුණේ නැහැ. ජේතවනාරාමේ ඇති වුණාට පස්සේ සර්වචනසිගේ ඉතුරු අවුරුදු 25ම ගත වුණේ ජේතවනාරාමයේ ඇසුරු කරගෙන මොකද ඒක අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් වෙච්ච නිසා ඒකට කියනවා පස්චිම බුද්ධ ශාසනය කියලා. අරකට පූර්ව බුද්ධ ශාසනය කියනවා ඒ කාලේ විනය නීති එච්චර තිබුණෙත් නැහැ. ශිෂ්‍යානු ශිෂ්‍යානු પરම්පරාවට ගිය කට්ටියක් නැහැ. සීනාසනත් නැහැ. ගස්කල් ගස්කල් යට හිටියා. මේ කාලේ වෙනකොට මේක ස්ථාවර වෙලා. ජේතවනාරාම පූජාව තමයි අපි කියන්නේ මේ පූජාවලිය ඉස්සල්ලාම සඳහන් වෙන්නේ. ඉතින් ඒකට පස්සේ දරුවචන්සේ පූර්වාරාමයේ සහ ජේතවනාරාමයේ මුල් කරන් තමයි අවුරුදු 25ක්ම වස් 25ක්ම ගත කරේ. ඒ කාලේ ඉතිහාසයේ නිදාණයෙන් පේන තියෙන්නේ මාර්යා බුදුජානසේ පස්චිම කාලේ තමයි ඒ වෙනකොට සරුවචන් වහන්සේට අවුරුදු 55ක් පැන. තව අවුරුදු 25ක් තියෙන කාලේ ඇවිල්ලා මේ ලෝකයා පිළිබඳව මාර අදහසක් ඉදිරිපත් කරනවා. හරක් ඇති මිනිස්සු හරකින්ගෙන් කරගාට මේ පච්චත්තාප වෙනවා. ගෝමිකෝ හෝති තතේව සෝචති. අපි දන්නේ ගාමහිෂාදී සම්පatti තියෙනවනම් ඒක ලොකු දෑවැද්දක්. එහෙම නැත්නම් වස්තුවක් සම්පත්තියක් කියලානේ. නමුත් හරක් ඉන්න මිනිස්සු තමයි දන්නේ උන් හරක් කියලා. අපිට නම් හම්බෙන්නේ කිරිනේ. උන්ට හම්බෙන්නේ කිරි නෙවෙයි. ඒ හරක් බලන්න ගියාම උන් හරක්ම නාන. මොන જાති කරත් තරක් තමයි. ඒ වගේම උපදී නරස සෝචනා බලාපොරොත්තු තමයි මනුෂ්‍ය විනාශ කරන දේ. මනුෂ්‍ය ජීවත් වෙන්නේ බලාපොරොත්තු වෙනුවෙන්. කරත්තලි පිටිපස්ස යන බూరుවා කියන එක බටහිරේ තියෙන නිදර්ශනයක්. ආයිති ඌ කරත්තලි කන්න බලාගෙන තමයි යන්නේ. කම කරත්තලි තමයි යන්න යන්න යනවා. කවදාකවත් කන්න හම්බ වෙන්නේ අපේ මනුස්ස ඉතිහාසෙත් කිසිම කෙනෙකුට මේ ජීවිතේ අංග සම්පූර්ණව මැරෙන්න එහෙම නැත්නම් දැන් ඇති කියලා කියන්නේ සතුටු වෙන්න කාලයක් තිබිලා මැරෙන්නේ. අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත දත්ත බනත්ත කිරිකෑමුත්ත කාලෙවත් නැහැ. අපිත් ඒක කරනවා අපි හිතනවා අපේ අත්තම්මට මුත්තම්මට වැඩිය අපි දක්ෂයි. අපි යම් යම් දේවල් ළඟා කරලා දෙනකොට තව පොඩ්ඩයි ඕන කරන්නේ. ඒක තමයි මේ නට. වැඩිය නෑ. පොඩි දෙයක් ඕන කරනවා. ඉතින් ඒකට එළවනවා. ඒක කාට හරි එහෙම දෙයක්වත් නැත්තම් නන්නත්තරයි නම් කාට හරි එහෙම දෙයක් නැත්තම් ඔළුව අංජබජල් නම් ඌට කනගාටු වෙන්න දෙයක් නැහැ. මේක සම්පූර්ණ කලවම් කරලා දැම්මනම් ආයෙ ඌට කනගාටු වෙන්න දෙයක් නැහැ මොකද බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒක සම්පූර්ණ ආර්ථික විද්‍යාවට විරුද්ධ කතාවක්. සම්පූර්ණයෙන්ම සමාජ ධර්ම වලට විරුද්ධ කතාවක්. සම්පූර්ණයෙන්ම දේශපාලනට විරුද්ධ කතාවක්. දේශපාලන ඕනගෙන පුළුවන් තරම් දරුවෝ බෝ කරන්න ඕන ඡන්ද වැඩි කරන්න. ආර්ථික විද්‍යාවට ඕන කරලා තින්නේ දරුවෝ වැඩි වෙලා ආර්ථිකය දුවනවනම් ආර්ථිකේ හරි ලාභයි. මේක මිෂන් එක දුවන්නේ. සමාජ ධර්ම වල කියලා කියන්නේ දරුවෝ තමයි වටිනාම සම්පත. තව සම්පත්ති තමයි හොඳම සම්පත්තිය කියලා අපිට උගන්වන්නේ. ඉතින් අපි මේක කරන මේ දරුවන් බෝ කරන යන්ත්‍රයක් මනුස්සය කියලා කියන්නේ. ඇති වෙලා නැහැ කවදාකවත්. ඇති වෙන්නේත් නැහැ. ඒක තමයි අපි ළඟ තියෙන හැම හැසිරීමක්ම දරුවන් බෝ කිරීම සඳහා කියලා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ. ඉරියව්ව හඳුල්ලියෙන් කපලා තියෙනවා, කලුවරලියෙන් කපලා තියෙනවා, අඹලා තියෙනවා, යන යන තැන අඹලා තියෙනවා. මොකද බුරුම රට හරීම සංවේදී මේ මුද්‍රාවක. හස්ත මුද්‍රාවේ මේ හැම එකකම ලංකාවේ තියෙන ඇත්තටම ඒ ප්‍රභාවය. නමුත් ඒ මුදිනක ඒක ඉච්චරම බුදුම රට විදේශාකන්නේ නැහැ. එතකොට පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්තාන සංජීව මනසිකරිත්වා. සතෝ සම්පජානෝ අර විදිහට කකුල ඇදලා මම අස්සෝලිලාවේ නැගිටිනවා කියලා උත්හාන සංඥාවේ. ඒ කියන්නේ ඇලාම් එක තියෙනවා කියන එක තමයි කියන්නේ. බයලොජිකල් ක්ලොක් එක ඇලාම් එක තියෙනවා. කියලා සතියෙන් සම්පජඤ්ඤේ මානසිකරිත්ව. ඒ කියන්නේ Tamange අරමුණට හිත දාලා කියලා අපේ භාෂාවෙන් කියන්නේ. ඊට පස්සේ ඒක හරියට බටර් ටිකක් අයිස් පෙක් කියලා දැම්මා වගේ එහෙම මිද්ද භාවයටපත් වෙනවා. ඒ තීන මිද්ද කියන වචන දෙකේ මිද්ද කියලා කියන්නේ මිද්දෙනවයි කියන එක. අර වැක්කරන සුළු උණුවට තියෙන වටර් සීත සීත සීතකරණයකට දාපුවාම ක්‍රමයෙන් ඒක වැක්කරෙන්නේ නැති නිද්ද භාවයටපත් වෙනවා. තීර්ණය කියලා කියන්නේ හිතේ සංසිඳීම නිද්දේ කියලා කියන්නේ චෛතසිකවල සංසිඳීම. මේ විදිහට මේ වචනේ තීන මිද්දේ කියලා නිවර්ණයක් විදිහට අපිට පෙන්ලා දීලා තියෙනවා. දැන් අපි කතා කරන්නේ මේ තීන මිද්දේ පිළිබඳව භාවනා මනසිකාරයකින් කොහොමද අපි බලන්නේ කියන එක. ඒක තමයි බුදුජානකේ සතෝ සම්පජාන උත්ථාන සංයේ මානසිකරිත්වා. සිංහසෙයියක් අපේසි. ඉතින් අලියා බුදිනකොට අලියාට හරි අමාරුයි නිදා ගන්න. ඒ වගේම හදිස්සිය නැගිටින්න. ඒ නිසා අලියා නිදාගන්නේ හැම සතෙක්ම නිදාගත්තට පස්සේ කියලා කියනවා. ඔක්කො එකකම්ම හැම සතෙක්ගෙම කරදර එන්න පුළුවන් තාක්කල් ඌ හිටගෙන ඉන්නේ. ඊට පස්සේ හොඳට වටපිට බලලා නිදාගෙන නැගිටින වෙලාවේදී හරි අමාරුවෙන් තමයි නැගිටින්නේ හදිස්සියකදී නැගිටවන්න බෑ ඔක. නමුත් සිංහයාට වැඩිය වෙනස්. සිංහයාට අලියරත් වැඩිය ශක්තිය තියෙනවා කුඹස්තලේ පලන්න පුළුවන් කියලා කියනවා. පුළුවන් වුණොත් පිටට නැගිට. නැති වුණොත් අලිය දිනු. මුණ දීලා හිටියොත් අලිය දිනු. නමුත් පිටට පැන්නොත් සිංහයා දිනු. ඒ සිංහයා සැතපෙනකොට සැතපෙන්නේ දකුණු ඇලේට ඒ වම් කකුල තිබ්බ ගමන් ඒක පාට නැගිටින්න පුළුවන්. එතකොට ගොදුරකට හෝ යාට හතුරු නෑ බයක් නෑ. දැන් හතුරෙක් ආවොත් නැගිටින්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ සාක්ෂි සිංහ බුදුරජාණන් වහන්සේ ඒ කෙලෙස් මර දිනලා බය නැති වුණාට සැතපෙන්නේ අර ස්වරූපෙන් තමයි. ඉතින් මම උත්සාහ කරුවා කාලයක් සාමත් කරන හරියමාරු. ඒ ඉරියව්වෙන් ඉන්නකොට නිින්ද යනවද නැද්ද කියලා විශේෂයක් නැහැ. මේ පැත්තට වෙන්නවා, මේ පැත්තට වෙන්නවා, උඩු පැත්තට හැරෙනවා, මුණින් අතර හැරෙනවා. ඉතින් ඒක තමයි ඉතින් කෙලෙස් වල ස්වභාවය. දවසක් මම මේක නම් කියාමත කතාවක්. අන්තිමට ආට ඉස්සලා වතාවේ බුරුම ගිය වෙලාවේදී මට ඕනවා ටයිරුත් එක බුද්ධ ලිපි වතා කරන්න. අපොයින්ට්මන්ට් එකක් කිව්වා කර්මිට හා කිව්වා. දාහනේ ගන්න ඉස්සලා. නෑ උදේ 9ට. දාහනේ ගන්න ඉස්සලා තමයි. ඉතින් මම මං ගියා ඒකට කවුරක්වත් කුටිය නෑ. නැත්නම් හැම වෙලාවෙම කවුරු හරි උපස්ථායකෙක් ඉන්නවනේ. මට මෑණියෝ කතා කරා ඔන්න ඔබ වහන්සේගෙන් සායද ඉන්නවා. වඩින්න කියලා කිව්වා. මං ගිහලා බලනකොට සායදෝ සම්නි කරු සිංහ සෙයියාවේ පිටිය වැතර හැල්ලා බුදි. නැත්ත නේදි. නැත්ත හැතපයි. මට ඒක දැක්කට පස්සේ එහෙම අනිවිසලෝචන පූජාවක් කරන්න හිතුණා. අනේ බලන්න මේ වයසට ගිය මිනිස්සයා දවල් උදේ 9 වෙලා දාන කැම්පාසු කරලා ඉතින් මට කොහොමඩක්වත් හිතුන්නේ නැහැ කරදර කරන්න. ඒ බලන්නේ. දැන් නලියයි දැන් නලියයි කියලා මායයි සායද අතර සම්බන්ධයක් බලන්න. අනේ කිසිම සම්බන්ධයක් නැහැ හෙල්ලෙන්නේ නැහැ. මේ කායරේ රූපෙත් හරි මහතයි. එහෙමම ඉන්නවා. ඊපස්සේ මම එමීට SMS mode එකේ reverse එකට දාගෙන මම එළියට ආවා. ඒක මෑණියෝ ඇවිල්ලා ඇහුවා ස්වාමිනාංශක මොකද වැඩි? එයා හිතුව විනාඩි 15 කතා කරයි කියලා. මම කතා කරේ නැහැ. මම කෝ නෑ මට හිතනවා ඒක සායදට අවශ්‍යයි විවේකයේ දෙන්නේ නෑ නෑ ඔකසුවා නම් හරියනවා. <coughs> කියන්නේ මම කනේ අම්බු කරපන් එපා දෙන්න. එල මං ගියා. කතා ඉවරයි. ඊට පස්සේ දාන ආරණ ඉවර වෙච්ච ගමන් පළතුරු ගණ්ඩක් ඉස්සෙල්ලා බෙහෙත් ගණ්ඩක් ඉස්සෙල්ලා මට පණිවිඩයක් තායි හයිඩ් වෙන්න කිව්වා. පස්සේ මං ගියා. ගියාට පස්සේ මං කිව්වේ නෑ මං ආවා ඔබ වහන්සේ අපොයින්ට්මන්ට් එකක් දීලා බුදගත්තා කියන එක මං කිව්වේ නෑ. ඊට මේ මොකද්ද කියන්න තියෙන අරකන්න එකයි කියලා පොඩි ඉතින් අපි දන්නේ නැති පොඩි සුවඳ සාකච්ඡාවක් අයියෝරන් ගැව්වා. ඉතින් මම එදා දැක්කා නානරං සංසබට කියලා තිබුණා නමුත් මම එහෙම එහෙම ඒ සිංහසෙයියාවේ නිදාගෙන ඉන්න ස්වරූපයක් මම දැකලා නැහැ. මේ උත්සාහ කරලා ඇති දකින්න නැති ඇති මම කිරපින් නැති නිසා. ඉතින් ඒ ඒ උත්මයෝ නිින්දදී පවා මේ සතෝ සම්පජානෝ කෙනෙක් කියලා. අපි කියනවානේ අර ඉරියව්වේ බෑ මේ ඉරියව්වේ බෑ කනකොට කනකොට බොනකොට කමකට කරන්න බෑ. කට්ටිය බලයින් ඕක කරන්න බෑ කියලා. නමුත් ඒ ඒ වෙලාවේ පවා උත්සාහ කරනවා. ඉතින් මගේ හිතේ එහෙම හිතිලා නෑ තාම මේ දවස් පුරාම හැම වෙලාවෙම සතිය ඉන්න ඕන කියන එකක් මට ටිකක් ඕනකට වැඩිය. මට ඉතින් පුළු පුළුවන් වෙලාට කරනවා ඒ පොඩි වර්ධනයකුත් තියෙනවා. ඉතින් ඕම යනකොට හරිනම් සතිය හරිනම් ඕක හරියන්නේ නැහැ. ඉතින් එහෙම ජයග්‍රහණයක් මම දිනවා මට දැන් බඩ පරියන්කේ ගහන්න. ඉස්සර මට කොහොමඩක්වත් නැහැ. ගහපුවාම ඇඟ කිටි කිටි ගන්නවා ඉන්නම බෑ. දැන් ওই ටික වෙලාවක් යනකොට මට මතකත් නැති වෙනවා බඩ පරියන්කේ. ඒක තමයි නිින්දට. මේක ඔක්කොම ඇත්තටම අදාළ නැහැ නිකන් සාමාන්‍ය අස්තර විස්තර කතා. කට්ටිය නම් අහන්න කැමති ඇති. ඒ නමුත් මෙහෙම ගියාට පස්සේ මාර්යා බුදුරජාණන්සේට ඇවිල්ලා අහනවා තින් සොප්පසි කියලා අහනවා. මොකද බුදි? හරිනේ. නේකින් සොප්පසි. මොකක් නිසාද නිදාගන්නේ? දැන් අනිත් මිනිස්සු නිදාගන්නේ කෙලස් වලටනේ. ඔය දේවුසයාඩෝ සම්බුදුසයාඩෝ ඒ දෙන්නම කියනවා නිින්ද ගැන තිරසම වැඩක් කියලා. මේ දවස හොඳට ගත කරපු නැති නිසා අපිට ඉරියව්වක් අවශ්‍යයි. නැත්තම් වැඩ ටික හරියට සමචිත ඇතුව කරනවා නම් රැයට නිදා ගන්න ඕනේ නැහැ. මං ඉන්න කාලේ පන්දි ශාන්සිට පූජා වුණා සම්මුසෑඩෝගේ ස්ථානය. ඒක බලන්න ගියා විවේකානන්ද ශාන්තිම ගියා. මාවන ගහන ගියේ නැහැ. විරණන්ද සාජ කියනවා ස්ථානේ තියෙනවා වැවක් අයින් ලස්සනයි කිසිම ඇඳක් නැහැ. ඉඳන කාමර මොකුත් නැහැ. තරපු බෙලේ තරපු අල්ලගෙන හිටගෙන බුදිනවා. එහෙම නැතුව කිසිම ලැජයෙන් දාගන්න නැතුව. ඉස්සල්ලාම ඇමරිකාවට බුද්ධ ශාසනය අරන් ගිහලා තියෙන්නේ තඹුදු සෑඩෝ කෙනෙක් කරා ඉඳාගන්න දෙන්නේ නැහැ. ඉතින් මාරේ අහනවා හරියට මේ බුදුජානසයේ ගම්තාන් සුද්ධ කරනවා. ඇයි නිදන්නේ කුමක් හේයි නිදයි කියලා. අනිත් මිනිස්සු නිදන්නේ මේ විකෘති ඉරියාපත නිසා නේද ඔබ ඔබ සමනාරි මොකද මේ බුදියන්නේ කිය. කින්නසි සොප්පති. කිරිදන් සොප්පති <clears throat> දුබ්බගෝවිය. මලේකකුමෙන් කුමකට නිදයිද? මේ මාර්යා බුදුහාමරේ කමටහන් සුද්ධ කරන අතටම අහුවෙලානේ. දැන් ඔය මේ අපේ සූත්‍රේ වට මතක නෑ මේ ඒ සූත්‍රයේදී බුදුජාන් වහන්සේට අහුවෙනවා මොග්ගල්ලාන සෝන්සනේ දාගන්න. ඉඳගෙන. කියනවා. එතකොට බුදුජානක ඉදිරියේ පෙනී හිටලා වගේ පෙනී ඉඳලා කියනවා මෙහෙම තමයි නිදාගන්න වෙනවා මෙන්න මේ මේ උපක්‍රම කරන්න කියලා. දැන් මෙතන මාර්ය ඇවිල්ලා උලි විපාක. මලක කුසේ කුමක් කියන්නේ දායි කියලා. ඉතින් අපි වගේ කෙනෙක් නිදාගත්තොත් ඇයි මාර්යා එන්නේ නැත්තේ? ඇයි අපිට එහෙම කියන්නේ නැත්තේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. අපිව මාර්යාට ගණන් ගන්න දෙයක් නැහැ. අපි මේ කොහෙදෝ යන නිකම්ම නිකම් පණ්ඩරලක් විතරයි. දැන් මේකෙන් සරුවචනාංශේ කුප්පණ්ඩ මේකෙන් අපේ සූත්‍ර පිටකේ සූත්‍රයක් අතුල් කරන්ද ඒක ලියවලන්නේ අවුරුදු 2600ක් පස්සේ මේ භාවනා කරන්න යනකොට නිින්ද වැඩෙනවා. නිින්ද වැඩි වෙනවා. නිදා ගන්න බැරි වෙනවා. මගේ ප්‍රමාදයෙන් ලක්ෂණයි කියලා පශ්චාත්තාප වෙන විශාල ජනතාවක් ඉන්නවානේ. මම හිතන භාවනා කරන ඔක්කොට මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. සමහරවිට තියෙන ඕනෑමට වැඩි අවදි වෙනවා ඊට. සමහරවිට තියෙනවා අති ධාවනං සිත්තං කලබල වැඩි වෙනවා. නැත්නම් අදි ලීනං චිත්තං. ඔහේ ගිය තැන බුදිය ගන්න. ඉතින් මේ ප්‍රශ්නේ භාවනාවෙන් ඇතිවෙච්ච බුදුහාමුදුර අපිට ඇති කරපු ප්‍රශ්නයක්ද? නැත්නම් මානව දේහ විද්‍යාව ගන්න ඇති වෙන ප්‍රශ්නයක්ද? නැත්නම් මේ කමඨාන් සුද්ධ වීම නැති නිසා මවාගත්ත ප්‍රශ්නයක්ද? මේකට පොඩි සලකා බැලීමක් කරන්න පුළුවන් මේ සූත්‍රයේ දාලා තියෙන මේ දෙපැත්තේ මේ මේ සම්දර්ශනයේ මොකද ඒකේ මාතයා බුදුහාමුදුරන් කියලා කිසිම රිසර්වේෂන්යක් ඉදිරි කරලා නැහැ. ඇයි නිදන්නේ? මොකටද නිදන්නේ? මලමිණියක් වගේ මොකද මේ බුදියන් කියලා. ඔයිට වැඩි ඉතින් අර ඉදිරි මිනිහා බීලා ඉල්ල එනකොට ගෙදර ගෑනිත් බහින්න ඔය විදියටනේ. අයිනියාට මේ මිනිහාට මේ මගේ මිනිහා කියලා ගෑනු කෙනෙක් පිළිමකට බයින්නවා කියන අදහසක් නැහැ. ඉතින් මෙව්වා මේ විදිහට ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන එක ත්‍රිපිටකයේ අගය වැඩි කරනවා. ඕනම කෙනෙක්ගේ බුදුජානනාතික චරිත ලිව්වනම් කවදාකවත් බුදුන් වහන්සේගේ චරිතෙ මෙහෙම මාරේ කියලා උලිලි පාවයි කියලා කියන්නේ නැහැ. තින්නානේ අර දිලිසෙන පැත්ත විතරනේ. මේක මේ බුදුජානක ලියාගත්ත චරිතයක් නෙවෙයි. නමුත් රහතන් වහන්සේලා ලියනවා මොකද මේක ආනන්ද ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන්න ඇත්තනේ. බුදුජානකට වෙන හැම දෙයක්ම වගේ කියන්න පොරොන්දු වෙලා තියෙනවානේ. ආනන්ද සංසන අංගල තියෙනවා. ශුඤ්ඤමා ශුඤ්ඤමා ගාරන්ති සොප්පසි කිමිදං සොප්පසි තුරියේ උග්ගතේ. මේ විවේක ස්ථානයක් හම්බෙච්චද මේ බුදියන්නේ මේ ඉවපායන්න තියෙද්දි නැත්තම් ඉර පායලා තියෙන්නේ. ඇත්තටම නිදානේ තියෙන්නේ නම් සත්‍යයේ පච්චුස සමයේ කියලා. එනකම් පැසුලියම් යාමේ ඉර නගින වෙලාවේ. මේ ඉර නැගලා තියෙන වෙලාවේ කොමක් හේනේ හිරු නැගී කල්ලි නිතයිද කියලා. ඉතින් මේකෙදි කිසිම ඉඩක් මේ මිනිස්සෙක් වශයෙන් හෝ බුදු කෙනෙක් වශයෙන් හෝ නැත්නම් දවසට පැය 18ක් වැඩ කරන මිනිස්සෙක් වශයෙන් හෝ නිින්දට පිටු දැකලා කතා කරනවා කියන්නේ හෝ කිසිම ගෞරවයක් නැතුව තමයි කතා කරන්නේ. ඉතින් අපිට හිතෙනවා මේ <clears throat> මායයා මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්න කියලා. බුදුරජාණන්සේට මඩ ව්‍යාපාරයක් ගෙනියනවා කියලා. ඒක නෙමෙයි මේ කියන්න හදන්නේ. මේ එක පැත්තක අපේ හිතේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. අපේ මේතේ අනෙත් පැත්තේ මායයා ඉන්නවා. ඉතින් ඒකෝට අපිට එක පැත්තකින් කියන බුදියපන් කියලා. බුදිය ගත්තට අනෙත් පැත්තෙන් ඒකට උලිහිලි පාන හිතක් තියෙනවා. මේ දෙන්නම ඇතුලේ ඉන්නවා. බුදු නොවුනත්, මායාව නොවුනත්. ඉතින් මේවට කියන්නේ මනෝ විතක්ක කියලා. මේ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කියලා. ඉතින් මේකෙන් පෙළෙන්නේ නැති කිසිම කෙනෙක් නැහැ ලෝකේ. අපි ජාතික වීරයෝ ගත්තත්, ඒ නැත්තම් දස්ස හමුදාපතිවරු ගත්තත් මේ හැම කෙනාටම ওই ප්‍රශ්න තියෙනවා. ඒක පෙන්වන්න නැති වෙන්න තමයි පදක්කම් පරන්දලා ওই ස්ටේජ් එක උඩ තියාගෙන ඉන්නේ. <clears throat> ඒගොල්ල හැමදාම අවදියෙන් ඉන්න ජොලි බට්ටෝ කියලා හිතාගෙන. නෑ ඒක එකක් නෑ. බුදුහාමුදුරණත් මේක මෙහෙම වෙනවා නම් විශේෂයෙන් මාරේ ඇවිල්ලා මෙහෙම අභියෝග කරනවා නම් ඒක සංගීතීකාරක ස්වාමීන්වහන්සේලා දන්නවා නම් ඒක සංගීතීකාරක ස්වාමීන්වහන්සේලා පොතට ඇතුල් කරලා තියෙනවා නම් අපිත් ඒක අරගෙන බණ කියනවා නම් මේ අවදි භාවයේ සහ නිින්ද දෙක ඔය තරම්ම ඈත නෑ. මේ දෙක අතර තියෙන්නේ සම්බන්ධතාවයක් නිින්ද පිළිබඳ අවදියට අපි කියනවා නිවන කියලා. නිවන පිළිබඳ නොදැනීමට අපි කියනවා නින්ද කියලා. ඒකයි මේ පුරුත්ජනයට වෙලා තියෙන්නේ. එයාගේ හිතේ කෙලෙස් නැතුව හිත එකතු වෙනකොට එයා නින්ද කියලා කියනවා. සීන මිද්දේ කියලා. ඇත්තටම බලනකොට මේ නිවනේ පෙර නිමිත්තක් ඇවිල්ලා තියෙන්නේ. එයාට පේන්නේ අර හරි කම්මැලි නීරසයි කොංගුණා වගේ පාළු ගතියක් එනවා. එපා වෙනවා කියලා කමට අහනිදෙනවා. එහෙම නැත්නම් মাල්ටි <coughs> විටමින් ගන්න. නැත්තම් සයිකියාට්‍රිස්ට ගාවට යනවා. එහෙම නැත්තම් රෙඩ් බුල් ගෙන්නගෙන බොරොන්. කෝකා කොලා ගන්න. ඒ කියන්නේ නිවන නිින්දක් වශයෙන් පටලවා ගත්තට පස්සේ මේ ලෝකේ තියෙන හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකම අහුවෙනවා. නෑ නෑ නිින්ද කියන්නේ නිවනක් පෙරමග ලකුණක් කියලා දැනගත්තොත් නිින්ද අරමුණක් වෙනවා. නිින්ද එනකොටම ලැහැත් වෙලා යනවා. ඉතින් අන්නේ ඒ දේ අතර වෙනස ඉස්කෝලේ ලෝ ගන්නන්නේ නැති නිසා දෙමාපියෝ ගන්නන්නේ නැති නිසා කර්මස්ථානාචාර්යවරුගේ පරම යුතුයකම තමයි මේකේ නියම අර්ථකථනය දෙන්නේ. නින්ද කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මොකද්ද? බුද්ධි වෙනවද? බුදු වෙනවද කියන එක. මෙතන තියෙන්නේ බුද්ධජාන සමකරනේ බුද්ධෝ සොප්පසි කියන එක. බුද්ධ කියන්නේ පූර්ණ අවදි භාවය, සොප්පසි කියලා කියන්නේ පූර්ණ කුසීත භාවය. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ යස්ස ජාලිනී විසත්තිකා. විසත්තිකාව නම් වූ ජාලිනිය නැත්නම් ජාලිනී නම් වූ විසත්තිකාව. මේ කියන්නේ ගැටලන්නේ. ඒක මේක ගැටලන එක තමයි අපි ජාලාව කියලා කියන්නේ. කියන්නේ කතන්දර ගොතනවායි කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් පැදුරක රටා පුරනවා රටා වියනවායි කියලා එකක් තියෙනවා. මේ වියමන, ගෙත්තම, එහෙම නැත්නම් මේ කතන්දර ගොතන එක තමයි විසත්තිකාව කියන්නේ. ඒක තමයි ප්‍රපංච ඥාන. ඒක තමයි කටකච්චේ කියන්නේ. ඒක තමයි විතක්ක සහිතෝ විචාර සහිත විතක්ක සහිත හෝ විතක්ක සහිත විචාරය කියන්නේ. ඒකට තමයි මේ Nobel Prize ගෙවන්නේ. ඕක තමයි මේ දැනුම කියලා විස්තර දෙන්න හදන්නේ. චින්තනය කියලා, චින්තකයෝ කියලා. බුදුජානක කියන්නේ විසත්තිකා කියලා. තණ්හා තණ්හානමිති ජාලිනිය. මේ ගොතන්නිය නැත්ති කොහින්ති තේනේ දේතව යම් කිසි කෙනෙකුට කොහොමවත් නැත්තම් සත්‍තිකාව නම් වූ ජාලිනිය නැත්නම් මේ තෘෂ්ණාව කිසි කෙනෙක් නැත්තම් සබ්බූපදීන් පරික්ඛයා සියලු උපදීන් උපදීන් කියලා කියන්නේ මතු බලාපොරොත්තු එල්ල එහෙම නැත්තම් අරමුණ නැත්නම් නිමිත්ත නැත්නම් ජීවර ගමනේ පරමාර්ථය එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි හිතනවා ඒක පිස්සෙකුට තමයි වෙන්නේ කියලා. විමුර්ජා වෙච්චාම තමයි ඒක වෙන්නේ කියලා. එන පරමාර්ථයක් දෙන එක තමයි අපේ දෙමාපියෝ කොච්චරක්වත් අපිට කරන්නේ. ඉස්කෝලේ කරන්නේ එච්චරයි. රටේ සමාජ සේවා ආයතන කරන්නේ එච්චරයි. ඔබ අහවල් කෙනා උඹට අහවල් තැනට යන්න පුළුවන් ඵලයක්. අපි උඹට ඕන තරම් දෙන්න. තෑගි දෙන්නම්, ස්තුති කරන්නම්, චියර් කරන්න, ඉතින් ක්‍රීඩා තරඟ කරනවා. නානා ආකාර අභියෝග වලට මුහුණ දාලා අපි අර තැනකට ගෙනියන්න හදනවා. ඒක සාමාන්‍යයෙන් motivational theory කියලා පෙන්නනවා. කවුරුත් වගේ හරි කැමැති මේ එල්ලයක් ඇතුව යන ගමනකට. ඉතින් බුදුරජාණන් වහන්සේ විතරක් කියනවා එතෙන්ට යනකොට එල්ලේ නැති වෙනවා කියලා. යන විහියක් නැති වෙනවා කියලා. ඉතින් මේ කවදාකවත් තමයි රේකී අධ්‍යාපන ක්‍රමය උගන්වන්නේ. නිසා බුද්ධ ආගම කියනවාට බුද්ධ ධර්මය උගන්වන්න බෑ. ඒ මොකද මේ සබ්බූපදීනං පරික්ඛය. සීලව පරාර්ථනා මේකට කියනවා උපය උපාදානා චේතසා අදිඨානාභි අදිඨාන අභිනිවේෂ අනුසය මේ සේරම සංස්කාර වලට තියෙන කැමැත්ත ඉව නැහැ. ඉතින් ඒකට අපි කියන්නේ පිස්සු කියලා. පිස්සමෙන් බලනකොට මොකේකවත් ඇහැර අඳන්නේ නැහැ නේ මොකේවත්. හේ පාවෙන. එනිසා සේන්ටන් සයිකෝපැත් කියන පොතේ බිල් හැමිල්ටන් ලියනවා මේ රහතන් වහන්සේගේ ඇස් දෙකයි පිස්සගේ ඇස් දෙකයි සමානයි කියලා. මොකද රහතන් වහන්සේගේ ඇස් දෙක එකට යොමු වෙලා නැහැ. ඕනෙ දෙයක් දැක්කොත් ඒක විනිවිදිනවා මිසක් ඒකේ රඳාපවතින්නේ නැහැ. අපි කොල්ලෙක් කෙල්ලෙක් දියා කෙල්ලෙක් කොල්ලෙක් දියා බැලුවොත් හැමේ නරඳාපවතින විනිවිදින්න බෑනේ. හැම විනිවිද්දොත් ඕක ඇතුළේ ගැහෙන පිළිමකමක් නැහනේ. අර හැමේනේ තියෙන එක ලෝකේ සාලෝ මනකා දන්තත් අටෝ. ඔය පහනේ උපදාන්නේ. ඔකට ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඕක විනිවිදින්න බෑනේ. විනිවිදලා දැක්කනම් නාගසමාල ස්වාමීන් වහන්සේ වගේ අනේ මේ වගේ විකාරයක් අටවලා තිබ්බම 3000ක් අපලේ අපාය යනවාද මේ අම්මන්ට කොච්චර පව් කර ගන්නවද කියලා හිතනකොට නිවන් දකිනවා. එසා එතන රහත් වෙන්න උදව් වෙන්නේ විස භාග දර්ශනය. ඒක විවිධ දැකපු නිසා. ඉතින් මෙතනත් බුදුන් කියනවා මයි ළඟ සබ්බූපදී පරික්ඛය. බුද්ධෝ සොප්පසි. කියනවා බුදුරජාණන් වහන්සේ හැටපෙනවා කින් තවෙත්ත මාරති දුබ්බඩති වැඩේ මොකද්ද කියලා. මොනම ආගියුමන්ට් එකක්වත් නගන්නේ නැහැ. ඕකම බුදියනේ ඉතින් මොකද? මේක තමයි අද හිතුවක් කාට දෙමපෙන් ආන ප්‍රශ්නේ. ඔව්. මම මේ වැඩේ කරන්නේ තිබ්බට මොකද? අපේ තුන්වනා කියන්නේ වන්දිදරන්නේ තුන්වන්ම හරියම දක්ෂයි බුදිය ගන්න. ඉතින් ඒ කමටහන් උත්තර ගියාම මොනවද කියනවා එයාට භාවනා කරන වෙලාවේදී සයිඩු කියලා තියෙන්නේ මේ බලාගන්න ස්වාමීන් වහන්සේට කාමරවලට කියලා බලන්න. ගියාම දෙන දෙන විතර කතා. භාවනාවලදී නෑට. ඉතින් සයිඩෝට report කරන්න බයයි. ඒ නිසා ගිහිල්ලා කියලා තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමකට ස්වාමීන් බලන්න මේ කට්ටිය අදේ භාවනා කරන ඔබ වහන්සේලාට මේ කතා නොකර ඉන්නත් බෑ. දෙන දෙන විතර කාමරවල කතා කරනවා. ඔබ වහන්සේට වෙන වෙනම කාමර දීලා තියෙනවා. අපායනේ යන්නේ කියලා. කරන්සඩුන් ජම්මම අපාය ගියාම ඔබ වහන්සේට මොකද කියන්නේ? කොහොම අපාය යනවා? මම දැනගෙන කතා කරන්නේ ඔබ වහන්සේට මොකද කියන්නේ? අර අහුරු මයිලකට ඇවිල්ලා කියන මේ ලංකාවේ ආමුත් එක්ක කතා කරලා බේරන්න බෑ. එයා අපාය යන්න ලෑස්තියි. ඉතින් මට සායිබර් කියන්නත් බෑ මම කෝ මට එයා කියන මට විතර කියන්නකෝ. මම ඒක හරි සෝදා ඒ හාමුදුරු. මම දැන් මේ දවස්වලත් වැඩි කර්ම දෝෂයකට ගිහිලා තියෙන්නේ. ඉතින් එච්චරයි කියන්නේ. දැන් ඔය ඊර ගෙදර ඉන්න කට්ටියට ඊර ගෙදර ගියයි කියලා කිසිසේත් වෙනසක් නැහැ. ඉතින් වගේමයි. දණ්ඩි ඉස්සල දර්ශන හරි අමාරුයි. ඇත්තටම හොඳ නෑනේ પરම්පරාව කවුරක්වත් කියලා ගෙදර ගිහිල්ලා නෑ කියලා. උඩි ධම්මාලෝක ස්වාමීන් වහන්සේ නිදහස් වෙච්ච දවසේ මම ගියා වැඩ පිළිවෙලට. ඇලන් මැතිනාරාමේ ඊට පස්සේ කිව්වා මම නැති නිසා අපි අමතක කරලා ඉඳලාද කියලා මම කෝ ඒක අමතක කරනවා හිතන්නේ ඉඳා. මේ වෙලාවේ කරන්නේ. ඊට පස්සේ කියනවා ධම්මජානෝ වඩම්මන්නවා නම් වඩම්මන්න ඕනේ කියලා කිව්වා. ඔක්කොම ඥානවන්ත, ශක්තිවන්ත, දැඩි දෙලිම අදහස් ප්‍රකාශ කරන කට්ටිය ඉන්නේ ඊරකෙද. දාන කිට්ටුවේකට එනකොට මේ දාන දෙන්නේ 12ටනේ. මේ හාමුදුරුවෝගේ 11 මාර වේගනට උන් එක්සයිට් වෙනවා. ජීලට කතාලි කරනවා නේ. දානේ 11 මාරට තියෙන්න නෑ. කියලා. ඊට පස්සේ ගිනල්ලා දෙනවා දැක්කොත් දානේ. ඒක ඇහ අහගෙන බලන ඉඳලා උන්ගේ දාන ගේනකම් ඉඳලා කෙහෙල් ගෙඩිය එනල් පූජා කරනවා. මේ දෙනවා කෙහෙල් ගෙඩියක් හරි තව කරල්ලක් හරි ඒකේ නල පූජා කරලා අනේ ඔබ වහන්සේලා අපිට කවදාකවත් දකින්න හම්බ වෙන්නේ නැහැ එළියේ හිටියත්. අද වෙච්ච දේ පසඟ පිටවලු වගේ. කියනවා ගිහිල්ලා බලන්න වටිනා මේ මිනිස්සුගේ වැඩපිළිවෙල මට නම් මාසික සැරයක්වත් ආයේ යන්න දෙන්නේ කියලා මම නීතිපතිට කියන්නලු ඉන්නේ. මාසික සැරයක් සිරගෙදිට යන්න දෙන්නේ කියලා. ඔය කියන වෙනසක් නැහැ. ජනින්දයි දුදු බවයි. ඔය දෙක අතර තියෙන්නේ හිත මේ ලෝකෙන් අයින් වෙලා යන එක. සමහර වෙලාවට පෙරවිලා අයින් වෙනවා සමහර දිනලා අයින් වෙනවා නිින්ද කියලා ද්වේෂය ආවනම් ඒක කියන්නේ පෙරදිලා අයින්ක් කියලා නිින්ද තමයි එමෙතන රස විඳින දෙයක් නැත්තම් හිත එහෙම ගුලි වෙනවා ඒක ද්වේෂයක් නෑ ඒක දන්නවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මගේ හිත ඕලාරික අත්පටිලාභේ කාමයෙන් දෙන් වෙනවා ඒ වෙන්වීම සඳහා මම අරමුණක් ගන්න නිමිත්තක් ගන්නවා උපදියක් ගන්නවා අරගෙන එහිම හිත උල උලා උල උලා ධානය. ආන්න එතකොට මට එක විදියක පරිලාහයක් සාහයක් ලෝකේ සම්බන්ධ නැති වෙලා හැබැයි අරමුණු සම්බන්ධ දාහේ පරිලාහය මට දැනෙනවා. දෙන්නට වැඩිය දැනෙනවා. ඒ නිසා මම එක්සයිට් වෙනවා කලබල වෙනවා කමටහන් සුද්ධ කරනවා නෑ කරවන හිටපන් කියලා. පිටියත් ඔය තියෙන දාහේ පරිලාහයත් ඔය අරමුණත් ඒකේ තියෙන ඕලාරික ගතියත් එන්නේ එන්නේ සිවුම් වෙනවා. සිවුම් වෙනකොට මේ සිවුම් ආශ්වාස ප්‍රශ්වාසයේ රැක ගැනීම හරියට ඇහි සීය රකින්නා වගේ අමාරුයි. තුවාලයක් රැක ගන්නවා වගේ අමාරුයි. එඳකට දැනෙන්නේ නැති පුංචි සංවේදනාවක් ඇවිල්ලා අපිව ඔද්දල් කරනවා. ධර්ත පරිලහයටපත් කරනවා. ඉතින් ඒ කමඨාන් වාර්තාවේ ලියන්න හරියට දන්නවනම් ද්වේෂයෙන් තොරව එයා නිවනෙම තමයි ඉන්නේ. අර පිටින පුංචි ධර්ත පරිලහ මහා මෙරක් වගේ කරගෙන කලබල කරන්න ගත්තොත් එයාට භාවනාවේ ධම්මොද්දච්ච විග්ගහිත මනං කියන එක ඇති වෙනවා. භාවනාවෙන් හටගත්ත ලෙඩක් එනවා. ඉතින් නොදැනිච්ච තරම් සංවේදනා දැනෙනවා. නිකන් ඇහැ වාගේ තුවාලයක් වගේ. ඉතින් ඒක දරන්න පුළුවන් ඇත්තටම. හැබැයි එයාගේ හිත කියනවා මං වගේ කෙනෙකුට මෙහෙම දරන්න බැරි මේ වගේ දෙයක් එන්න ඕනේ නැහැ. කියන සියක්ම නැතිවෙන්න ඕනේ කියලා කේවල පරිසුද්ධ ඉස්වානයක් ඉල්ලනවා. එහෙම ඉන්නේ නැහැ. මේක අර කාම ලෝකයට වැඩිය රූප ලෝකයට වැඩිය අඩුයි. එහෙම සංසන්දනාත්මකව තීන්දුව කිරීමේ හැකියාවක් නැත්නම් අන්වේ ඥානයක් නැත්නම් ණය විපස්සනාවක් දන්නේ නැත්නම් කාමත්ත නියතමානීව බුදුන් පඬිස්සන්ත කියනවා මේක තන්නේ කර ගුරුවරයෙක් වැරද්ද. මේක ඒත්තු කරලා දෙන්න තමයි බණ කියන්නේ. මේක ඒත්තු කරලා දෙන්න තමයි සාකච්ඡා කරන්නේ. මේක ඒත්තු ගැනීම සඳහා කෝලියා පුළුවන් තරම් දෙන සිද්ධිය දෙන තාලෙම වාර්තා කරන්න කියන්නේ. පුරණිකමෙන් නැතුව. ආන්න මේ දේ කරන්නේ සජීවී සාකච්ඡාවක් සාකච්ඡානුගතයක් නැත්නම් නිවන් දකින්න බෑ. ඒ මොකද හේතුව මේ ඔක්කොමලා අත්දකලා තියෙන දෙයක් නේ. කිසිම කෙනෙක් නිවන අත්දකලා නැත්තේ නෑ කියලා මම කියනවා. කිසිම කෙනෙක් නිින්ද අත්දකලා නැත්තේ නෑ. මේ දෙක මාරු වීම තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. මාර්ගය අමාර්ගය කියලා හිතා ගන්නවා. අමාර්ගය මාර්ගය කියලා හිතා ගන්නවා. ඉතින් ඒ වෙලාවට භාවනාවක් නෙමෙයි කරන්න ඕනේ. සාකච්ඡායේදී මේ පාට බේරලා දෙන්න ඕනේ. මේ ගෙත්තම මේ මොකද්ද රේන්දේ රේන්දේ එක පුඩුව තියෙන ඇද්දොත් හිර වෙනවා. කොටක් තියෙන ඇද්දොත් ලියනවා. ඉස්සර සිමෙන්ති බෑග් එකක් ගෙනාවුවාම සිමෙන්ති බෑග් එකේ එක තැනක් තියෙන අත ගාලා රුම් ගාලා දුවාම බෑග් එකම ලියලා. අනිත් පැත්ත ඇද්දොත් තද වෙනවා. ඒ කියන්නේ අර පෙරදේ ඉඳලා අපේ ගෙදෙට්ට එන්න දසපනහක් විතර ගන්නවා සිමෙන්ති කොටයක් ගෙඩ එකයි. සිමෙන්ති කොටුත් 1.50යි 2යි. ඉතින් ආපහාම මේ නාටාමෙට කියලා නූල ලිහව ගන්නවා අපිට. නැත්නම් අපි නූල් අරන් කප කප දඟහන්න මොකද එක පොටයි තියෙන්නේ. අදින් සරගෙතේ ඇදපු ගමන් ලියනවා. ඒකෙම ලූප් එකෙන් නමලා ඇද්දොත් ඉර වෙනවා. ඉතින් සංසාරෙත් එච්චරයි. අපේ ලූප් එකෙන් දාලා තදිනවා. ඇදලා දිනවා බාහන්න භාවනා කරන්න ගිහින් ඉඳ යනවා නේ කියලා. දෙරි කෙනෙක් නම් කියන්නේ මම විවේක වෙනකොට කය හිතත් ඉස්සම වෙනවා. ඒකට යන ඉන්න කියන හදිසියෙන් නැහැ. ඒකට යන තියෙන්නේ පසන්න මනසක්. අදුත් මනසක් එන්නේ නැහැ. ඇසර ඉස්සල ඉස්සල එනවා. ගුරුවරයා දක්ෂණම් කියනවා අපේ ලොකු සාන්තිට කොට කියන්නේ මේ නිින්දක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. එතන නිින්දේ පෙරමග ලකුණු දකින්න. එහෙම නැත්නම් මම නිින්දට වෛර කරන්නේ නැහැ කියන සූදානම් ශරීරය යන්නේ. ඉතින් ඒකේ අවස්ථා බොහෝම ප්‍රදේශයක් තව විස්තර සහිතව පඬිස්සංශ විස්තර කරනවා. මොකද උන්වහන්සේ වීර්යයිසික ගැන ඉතාමත්ම විචිතුරුව ගන්න කියන දක්ෂයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒ වගේ නිින්දකට වැටිලා ආබ්බ වරමුණට ඇවිල්ලත් සිහි කරන්න පුළුවන් වුණොත් මේ නිින්දට යන්න ඉස්සලා මට තිබුණේ සතිය. මේ නිින්දේ රෝන්දේ ගහන්නලා සතිය නෑ. දැන් ආවේ සතිය දැන් ආයෙත් මේ හිත සතියට ආවයි කියලා මේ සම්පූර්ණ රෝන්දේ ගාතු ප්‍රදේශයේ සියලු කෙලෙස් ඔක්කොම අහෝසි වෙනවා. ඒක ආපු දවසේ මට විශාල සතුටක් ඇති වුණා. මෙලොව ජීවත් වෙද්දිම කොහොමද කෙලෙස් අහෝසි කරන්නේ? අනිකට කියන්නේ දෙයයන් වහන්සේගේ සමාව ගන්න ඕනේ. එහෙම නැත්නම් ආපෝචාරණය කරන්න ඕනේ. එනිසා පාප දේශනාව කරන්න ඕනේ. කමඨාන් සුද්ධ කරන්න ඕනේ කියලානේ. කමඨාන සුද්ධ කරත් මේ ටික කියව ගන්න දන්නේ නැත්නම් ඒක හැම කෙනාගේ වෙන දෙයක් ආයෙ මේක ආගවත් විශේෂ දක්ෂකමක් නෙවෙයි. මේ දේ කියා ගන්න බැරි නම් ඒ කෙනා නින්දක අකුසලෙ විදෙව. මේ දේ කියන්න පුළුවන් නම් අද මේ කාලෙත් නිවන් දකින්න පුළුවන් කියන හැකි සංඥාව ඇති කරගන්න. ඒ කියන්නේ අන්නේ දෙක ඇති කරලා දෙන්න ගුරුවරුන්ට ගැම්මමයි. ඒසා ගෝලියෝ කරන්නේ ගුරුතුමෝ සන්තෝෂ කරන්න මොනවදෝ කියවන. කමටහන් කියලා. ගුරුවරයා දැනගන්න ඕන ඒක සම්පූර්ණ සම්පංගඩිය ලෙල්ල ගලවලා පැණි රස කෑලක විතරක් කන්නා වගේ මේකේ අර අතරින් පතරින් ලියවෙන අර හරි වචනේ හරි වාක්‍ය අරගෙන ඉස්මතු කරලා පෙන්නඳ මෙන්න මේක තමයි ඔබේ අභ්‍යන්තරගත අත්‍යන්ත දේ මෙන්න මේකට භාවනා කරන්නේ උඟ දෙනෙක් හිතන්නේ එහෙම නෙවෙයි මේ කමඨාන් සුද්ධ කරනකොට මේ සම්මානයක් ලැබේ පදක් තමක් හම්බ වෙයි එහෙම නැත්නම් ස්තුති කතාවක් හම්බ වෙයි කියලා එහෙමත් වෙනවා. නමුත් කල යුත්තේ එහෙම නෙවෙයි මේ නිින්ද සහ ප්‍රබුද්ධ භාවය අතර මේ කියන අන්තර් සම්බන්ධතාවය ද්වේෂයෙන් බැලුවොත් නිින්ද ගියා කියලා පශ්චාත්තාප වෙනවා. හැබැයි සන්තෝෂයෙන් බැලුවොත් නිින්ද එනවා නිින්ද එන්න ඕනේ. ඒක හොඳ පෙරමග ලකුණක් කියලා බැලුවොත් එකක් නිින්ද එන්නේ නැහැ. අන්තිම නිින්දට අවදි වෙන්න පුළුවන්. ඒක තමයි නිරෝධ සමාපatti කියලා අපිට සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන් මේ. අපේ හිත සංඥා වේදනා දෙකෙන් අයින් වෙනවා. හැබැයි මගේ හිතෙන් සංඥා වේදනා අයින් යන කියලා හිතන්න බෑ. ඒව සංඥා වේදනාම තමයි. කරගෙන කරගෙන යනකොට මේ කෙලෙස් ගෙවිගෙන ගෙවිගෙන යනකොට නිින්ද කියලා කුණු බාල්දිය දැම්මොත් ඒ ප්‍රතිඵල ලබන්න බෑ. ඒක ගරන්න ඕනේ. මැණික් ගන්න වගේ ගරලා ගරලා ගරලා මේ නිින්ද වගේ දෙයක් තමයි කෙලස් නැති හිතේ තියෙන්නේ මේක ප්‍රතිෂ්ඨාවක් නෑ. ඒකේ නිදර්ශනයක් පෙන්වන්න බෑ. ඒකේ ගුණයක් නෑ. නිර්ගුණ වෙනවා. අනේ නිර්ගුණ හිත ඇති වෙන්න ඕන කියලා හිතන හිතත් ගුණයක්. නිර්ගුණ හිතක්. ගුණවන්ත වෙන්න ඕන කියලා හිතන එකත් නිදර්ශනයක්. නිර්ගුණ හිතක්. ඇති වේවා කියලා හිතුවත් ඒක පදස්ථානයක් වෙනවා. මේ මොකක්වත්ම නැතුව කරලා කරලා කරලා කරලා උදාහරණයක් වශයෙන් සක්මන් කරලා කරලා කරලා ඉබේම සක්මන වෙනවා කියලා හිතන්න. ඒක දිහා බලන්න පුළුවන්. ආනාපානේ කරලා කරලා කරලා කරලා හුස්ම ඉබේම හිත වෙනවා. ඒක දිහා බාහිර පැත්තකින් අර්ථෝ සංකල්පෙන් බලන්න පුරුදු වෙනවා කියන එක මේ පස්සනාවක් නෙවෙයි ඒ කියන්නේ විපස්සනාවක්. ඒක විශේෂ පස්සනාවක්. නැත්තම් විෂම පස්සනාවක්. ඒ නිසා සම්ප්‍රදාන කුල ගමනේ නැහැට මේක හිතෙන්නේ බුද්ධ ආගම නැති කරන් ගහනවා. එනසම් බුද්ධ ආගමට පිළිලයක්. නමුත් මේකේ තියෙන අර ප්‍රත්‍යুৎপন্ন භාවයේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය බැලුවොත් නිවන නැති කෙනාට නිින්ද නැහැ, නිින්ද නැති කෙනාට නිවන නැහැ. මේ දෙන ඒ තරම් ළඟ ළඟ ගත කරන්නේ. අපි කියන්නේ බුදු වෙනවා බුදි වෙනවා. සිංහල භාෂාවේ ටිකක් ඒක ප්‍රාසයක් දනවනවා. මෙතන කියලා තියෙන්නේ සබ්බූපදී පරික්ඛයා සප්පූපදීනං පරික්ඛයා බුද්ධෝ සොප්පති සියලු උපදීන්ගෙන් දුරවන් වෙච්ච බුදුහාමුදුරුවෝ නිදන උඹට ඇති වැඩේ මොකද්ද? ඒක මේ වාදකින් කඩුවක් පෙන්නලා සයනයිඩ් කරලා පෙන්නලා පිස්තෝලයක් පෙන්නලා උඹට බලගෙන කියන එක කියන්නේ. මේ බනේ මානකම් කරන අපිටත් ඇඟිල්ල දික් කරන්න නේ උන්ට ඔච්චරයි මම කියන්නේ. ඔව් එහෙම තමයි උඹට ඇති වැඩේ මොකක්ද? දුක් වතුරට බහැලා හිටපන්කෝ. මේ ගොඩ ඉඳගෙන අනම්මනම් කයිවාරු කතා කරනවා. ඒක අපි මේ අර වැරද්ද කරලා කට්ටක් කට්ටක් වලින් බේරන්න කරන කතාවක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් එතන ද්වේෂය තියෙනවා. නමුත් මේ සූත්‍රේ පෙන්නනවා මම සීල උපදීන්ගෙන් දුරවන් වුණා. මම නිඳාගත්ත. ඔව්. ඉතින් කවිත්ත මහරජා ඉතින් මාරේ උඹට ඇටි වැඩි මොකද්ද? මේක පරිවර්තනය කරලා තියෙන්නේ මරුව මෙහිලා තට කිවන. බුබ්බ වෙලා බලන්න. උට වැඩ තියෙනවානේ. දැන් මෙතෙන් දැහිලා කේල් ගහකට කොටා ගිහලා කේල් ගහට කොට ගහලා කුට්ටෝරුවා හොට කර කොට කර ගන්න. ඒ නිසා මේ තින්වත් භික්ෂුවක් එක්ක රාජකීය කුමාරෙක් එක්ක කුංචි ගින්දරත් එක්ක කුංචි කියලා හරකන්න පස්සක් පෑවුණා. එහෙනම් විනාශයි. කුංචි උනායි කියලා හත් පෑසාරු පෑමයි. රජකම් නොවුවත් කුමාරයා රජ වෙන්න ඉඩ තියෙනවා. සිල්වත් භික්ෂුවත් ඒ වගේ, ගින්දරත් ඒ වගේ. මේ පොඩ්ඩක් තිබුණාට ඒක දන්නේ නැති වුණොත් අපි ගිහිල්ලා මේ දවල් ඌරු දවල් හාරනවා වගේ කියලා අපි අම්ම කියන්නේ. ඌර හාරන්නේ රැයට මිනිස්සුන්ට නිින්ද ගියාම. දවල් හාරන්නේ කියොත් පිටි කනවනේ. ඒ නිසා විශේෂ ඌරු දවල් හාරයි කියලා කියනවා. දැන් අද කරන මේ අධ්‍යාපනඥයෝයි මේ දේශපාලනඥයෝයි මේ සමාජ විද්‍යාඥයෝ කිසිේරම කරන්නේ දවල් හාරනවා බුදුහාමුදුරුවෝ නැහැ කියලා හිතාන. දවල් හාරනවා මේක තේරෙන මිනිස්සු ලෝකේ නැහැ කියලා හිතාන. මොකද ඉන්න හරිය පෙරේට ඇත්තක් නේ ඉන්නේ. ඔය කාගෙන යන පිරිසක් නේ ඉන්නේ. ඉතින් අර ඇත්තටම මනුස්සයර පේනවා බුදුබණ තියෙනවා බුදුහාමුදුරුවෝ සජීවීව ඉන්නවා වගේ බුදුකමයි බුදිනකමයි ළඟ ළඟ තියෙනවා උඹට දෙන්නේ මොකක්ද මම සිංගප්පූරු ගිය වෙලාවේදී හරි ඉස්සරයි. අපේ විහාරේ විතරමයි සෙන් මයිකල් රෝඩ් එකේදී. අනිත් අපේ වින්දින් තියෙන සිංගප්පූරු ඉස්සරයි. ඒකේ කරන්නේත් නැහැ හදන්නේත් නැහැ. ඒ පාර පැත්තට හදලා තියෙනවා මේ ශාලාව වගේ දෙකක් විතර හදලා එයා කන්ඩිෂන් කරලා බුදු පිළිමේ හැටපෙන්න. ඕක දෙනවා අපිට භාවනා කරන්න. ඉතින් අපි ඒක ඉස්සරහ තියෙන ඉදී ආසන ගන්න භාවනා කරනවා. මම දන්නේ ඒක දවසක් මම මේක පාට නිින්දින් ඇහැලා බලනකොට භාවනා ආසනේ ධම්මික හඳු සක්මන් කරනවා ඉස්සරහටයි. ඉජහට මං ගිහිල්ලා මේ මම ඉතින් ගුරුනාන්සනේ මං දන්නවා සිංගප්පූරේ ඉන්නේ කියලා. ඊට පස්සේ අපි දෙන්න දැන් සක්මන් කරා. මයිලා කණ්ඩ කරලා කිව්වා උඹ ওই භාවනා කරනවා කියන්නේ බොරු ඔබ බුදි. මොකක් කරලා බුදියන් ඉන්නේ කියලා. කොහොමද මොකක් ප්‍රශ්නේ කියලා. දරන්නවා කියලා කියන්නේ ඒක නීවරණයක්. අනිත් පහම නැහැනේ. අනිත් හතරම නැහැනේ. කාමච්ඡන්දේ තියෙනවනේ ඉන්දියන්නේ. ව්‍යාපාරේ තියෙනවනේ ඉන්දියන්නේ. උද්දච්ච කුච්චේ නින්දයන්. විචිකිච්ඡා තියෙන නින්දයන්. නින්ද කියන්නේ ඇතුළට නෙවෙයිවක් නේ. ඔක අටම්බම් කියලා දුනවා. මොවිදින් වැඩක් කරලා වැරද්දක් කරලා බලක් කියන්නේනවා කියලා කියලා මං කෝ යම් වඳින්න ඕනේ කියලා. ඈ වඳින්න දෙන්න බෑ. මම සාමනේ කිව්වේ නෑ. වය යන්න මං ඉන්න දැන්න කියලා කිව්වා. දැන් මම වස් කියද්ද මට ඒකට වස් කියක්. මම නැතිවක් නෑ. මම සාමනේ කිව්වා. දැන් වඳින්න ඉල්ලනවා. මං කෝ නෑ. ඒකනේ මං දුන්නත් වඳින්නේ. ඉතින් මම ඒ දීපු උත්තරේට සූත්‍රය හම්බුනේ අද. ඔහු අඹුදී ඒ නිදිමත එනවනම් අනෙක් නීවරණ පහ හතරම තියෙන්න බෑනේ. ඒකෙන්ද කියලා මගේ මොකරුණාන් චෛල කියන ඔක නිින්ද කියලා අරකෙත් අකුසල් කැපෙනවනේ. මම සාදු කියලා බාර ගන්න. අනික නිින්ද කියන්නේ ඇතුළට නැමීමක් නේ. නැත්තම් හිත කොයි වෙලාවෙත් බාහිරින් දුවන්නේ. ඒ බාහිර දුවන තමයි කාමච්ඡන්ද කියන්නේ. ඒ තමයි ව්‍යාපාදික කියන්නේ. ඒ තමයි බුද්ධ චක්කොච්ච කියන අතීත නාගදෙත් ඇවෙන. එනත විචිකිච්ඡා. සාගත. તો මොකක්වත් තේරෙන්නේ නෑ කියන්නේ. ඒ කියන්නේ අර මිනිස්සු ඇමරිකාව විතරක් එක දවසකට ටොන් කොච්චර දෝ ගන්න නිදි වෙච්ච ටි ගන්න. නැත්තම් ඉන්දියන්නේ. ඒ දවසේ තිස්සේම කාමනේ. අවසල අවසල අවසල දීමයි නිින්දන්නේ නැහැ. ඉතින් නිින්දන්නේ නැති වෙච්චාම නිදි බෙහෙත් කිරීපහන් තමයි නිින්දන්නේ. ඉතින් ඒකට නානා ප්‍රකාර ලෙඩ එන්න පටන් ගන්නවා. බුදුජානක සඳහන් කළා තියෙනවා මම බුද්ධෝ සොප්පසි. මොන සියලු කෙලෙසින්ගේ දුර වෙලා මම නිදනවා. එහිලා තට කිම. ඒක තමයි අද හිතුවක්කාරය අහන ප්‍රශ්නේ මේ එක එකනා සදාචාර ගැන කතා කරන්න ගියාම ඕම සදාචාරයක් නැහැ. ඔබට ඇති වෙන්නේ මොකක්ද? ඔබට එහෙම සදාචාරය අරගෙන තව කාටවත් ගහන්න පුළුවන්කමක් ලෝකේ නැහැ. ලෝකේ නීතියේ නැහැ. ඒක ඔය අය වික්ටර් හියුගෝ කතා කරලා තිබුණා එක මිනිහෙක් අපරාධයක් කළා කියලා තව මිනිහෙකුට ඌව මරන්න තීන්දුව කරන්න අයිතියක් නැහැ. ඒක පැහැදිලිවම අමනුස්සයි. මරණදඬුවම දීම කරන්න කාටද අයිතියක් තියෙන? තරහ කියලා වෙඩි තිබ්බ මරුවා ඒක වෙනම කතාවක්. ශිෂ්ට විදියට මරන්නේ. මම කැත වැඩක් නෙයි. ඒක ශිෂ්ටාචාරණීය. ඒකයි ඔය ලංකාවේ උනත් ඒ ක්‍රියාත්මක කරගන්න බැරුව ඉන්නේ. මොකද මිනිස්සු දන්නවා ඔගේ දෙපැත්තක් තියෙනවා. ඉතින් වගේ මේ බුද්ධ වෙනවයි බුද්ධ වෙනවයි කියන මේ දෙක අතර මේ පවතින සම්බන්ධතාවයේදී කෙනෙකුට මට ඇත්තටම නිින්ද ගියා. මට නැත්තම් නිින්ද හා සමාන දෙයක් ඇති වුණා කියලා ප්‍රසිද්ධ සභාවක කියන්නේ කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් අනිකුත් ඒකට කියපු පච හේරෙකිම වැඩක් නැහැ කියලා තේරිලා ඇති ඇති ප්‍රකාශ කරන්න නැත්නම් සාකච්ඡා කරන්න කමඨාන් සුද්ධ කරන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් ඒක බුදු කෙනෙක් මායя ඇවිල්ලා මෙහෙම උලිහිලි පාන වෙලාවට කියනවා මිසක්කා සාමාන්‍ය බණක කියෙන්නේ නැන්නේ. මේ වෙලාවට නිබ්බිදා පහලෙන බව කියනවා. මොකද එනකොට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ වගේම සාරිපුත් මොග්ගල්ලාන ස්වාමීන් මේක වුණා. බැන්නේ නැහනේ. අචලායමාන සූත්‍රය බුදුන්සේ ක්‍රමසාවිදි කියලා දෙනවා මිසක්කා ඒ දොස් කියන්නේ. ඒ මොකද අවදි වෙලා හිටියනම් කෙලෙස්. නින්දේ තියෙන එකම කෙලෙසේ තමයි ඒකට තරහ වෙන්නේ. ඒකට මේ අනුදකින් කියලා කියන එක. මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ හොයාගන්න ඕනේ ඒ නිසා මිනිස්සු ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ක්‍රියාත්මක වෙන ප්‍රදේශයේ වැඩිකම නිසා ඒ විසඳ නිදා ගන්න වෙලාවක් නැහැ. ඒ තරම් කාර්ය බහුලයි. ඉතින් මිනිසුන්ට ඒ කාර්ය බහුල භාවය නිසා නිදා ගන්න ඇඟ හැතපුවත් නිින්දයක් නැහැ. පුදුම විදිහට මේ ආතතිගත වෙනවා. ඉතින් ඒ ටික තමයි පැවිදි ජීවිතයකට, යෝගාවචර ජීවිතයකට, භ්‍රමචාරී ජීවිතයකට ගියාම ඉස්සරහට එනවා. අනිත්‍යතාවයේ මල්ලෙන් අහරන්නේ බුදිය ගන්න ඕවා. වෙන මොහොතක උපක්‍රමයේ මේකෙදි මුහුණ දුන්නාම කොහොමද අපි මේ නිින්දකට මුහුණ දෙන්නේ කියන එක දෙන්නෙකුට අදාළ නැහැ. තමා විසින්ම කරලා කරලා කරලම කියන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ඒක ප්‍රධානම දේ තමයි හෙලිකිරීම. ප්‍රධාන වශයෙන් හෙලිකිරුවොත් මේක අපිට කාගවත් දැනුමක් ඉන්නේ නැහැ. එයා අත්උදව්වක් දෙයි මෙන්න මේව කරන්න කියලා. ඉතින් ඒ කාලොස් කැස්ටරීඩාගේ පොත්වල දීලා තියෙනවා ඒ රෙඩ් ඉන්ඩියස් වගේ ඒ ට්‍රයිබල් ගෲප්ස් වල එයාගිලා අවුරුදු ගාණක් ඉඳලා තියෙනවා. මාටින් කවුද කියන ලොක්කත් එක්ක. ඉනෝට කියලා තියෙනවා ඒ රටේ පවතින පාලන ක්‍රමයේ හැටියට නායකත්වයේ දෙන්නේ නින්දට අවදි වෙන්න පුළුවන් කෙනාට විතරයි. එයා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මම නින්දේදී ඉන්නේ 100න් කියලා. නැත්තම් අවදියෙන් කියලා. ඉතින් ක්‍රමසා විදි රාශියක් ඒ පොතේ සඳහන් කරලා තියෙනවා. Taman කොහොමද පෙන්වුවේ? තව කෙනෙක් තව කෙනෙකුට ඒත්තු ගන්නන්නේ කොහොමද? මම නින්දේදී ඉන්නේ අවදියෙන් කියලා. දින්දින්දට අවදි වෙනවා කියන එක භාෂාවේ ගැලපෙන්නේ නැහැනේ. නමුත් අවදියක ඉඳලා නිින්දට යන්නේ එකවර නොවෙන නිසා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිත කයට ගන්නවා ඔළුවට එනවා ඇස් දෙකට එනවා ඇස් දෙක දිගේ කිදා බහිනවා ආන්න මේ පිළිවෙල ගෑනු පිළිවෙල ඔක්කොගෙම සමානයි ඒක දකින්න නම් අපි නිින්ද යට වෙන වෙලාවත් භාවනාවක් කරගෙන එනතන් සතියක් ඉදිරිපත් කරගෙන ඒක කෙරුවොත් එනවා මේ නිින්ද යනවා කියන එකයි මහින්ජායක කුඩු තැම්පත් වෙනවා කියන එකයි ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. අහම්බයක් නැහැ. හැබැයි නිින්ද කියන එක පාරට සිද්ධ වෙනවා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් ඒ නිසා මේ ස්වප්න જાති හතරක් බුදුජානකසේ පෙන්නනවා ඒ ජඹුරු නිින්ද කියන එක. අඩ නිින්දදිත් වෙනවා. නමුත් අර සැතපෙන වෙලාවේ හොඳට සැතපෙන වෙලාවේ ඇහැ 100%ක් විශ්වාසය කරනවා. ඇයෙන් ඇති වෙන මනෝ විකාර තමයි අපි හීන කියලා කියන්නේ. කනෙන් 100%ක් විශ්වාස වෙනවා. ඒ වෙනවිට භ්‍රාන්ත ශබ්ද ඇහෙන. බයක් ඇති වෙනවා. ඊගාට නාසයෙන් নানা ආකාර ප්‍රේත ගඳවල් එනවා. අරක මේක එනවා. එතකොට අපිට අර නින්දට තනිපට නින්දක් නැති වෙනවා. ඊගාට දිවට සමහරුන්ට කෙලවුණන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔය එක එක රසවල් එන්න පටන් ගන්නවා. එතකොට නින්දට බාධා වෙනවා. කයෙන් එහෙම මේ නලියනවා, කහනවා, කොන් දෙකක් උම් බඩේ එකක් උම් එනවා. නින්ද යන්නේ නැහැ. නම් වෙලාවක නින්ද ගියා නම් බෙච්චීට් එකවත් ගෑවෙන බව තේරෙන්න බෑ. ඒක දන්නවනම් නින්දක් වෙන්න බෑ. ඉතින් මේ සංවේදනා අපෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අයින් වෙන එක හැම රාත්‍රියකම වෙනවනේ. ඕකයි ගොරෝසු ආනාපාන මේ සියුම් වෙන එකත් ඒ තරම්ම තද ආධ්‍යාත්මික කාරණාවක් නෙමෙයි. භෞතික කාරණාවක්. ඒකට ඉඩ දීලා කොහොමද මේ කාම ලෝකෙන් නිදහස් වෙලා රූප ලෝකයට ඇවිල්ලා ගොරෝසු ආනපනට ගිහිල්ලා ආනපන සංසිධීකරණ සංසිධීකරණ යන්නේ කියන එක බලන්ද ගන්න නැහනේ. ගන්නනේ ආනපානේ ගණන් කරන්නයි වැඩි කරන්නයිනේ. ඒක නිරෝධයක් වෙන්නේ නැහනේ. ඒකනේ සමුදේ පැත්තනේ. ඒ නිසා හැමදාම නිින්දට යන වෙලාවේදී බුදුන් වැඳලා ආගම ධර්ම සීපත් කරලා සතියෙන් නිින්ද යනවා නම් තේරෙයි ඒ නිින්ද යන වෙලාවේ මම මාත් එක්ක ඉන්න වෙලාව. ඒක ආනපාන පරියන් කියවන කොට තියෙනවා. සෑම කන කොටක් ගන්න පුළුවන්. ආන්නේ විදිහට ඇතුළට ගන්න එක කියන්නේ කුම්බෝව අංගානේ සැකේ කපාලි. ඉබ්බෙක් කලබලවට අනුරූපණ්ඩ යන්න එපා. Tamange ඇතට ඇතුළට ගන්න සමාදාම්බිකව මනෝ විතක්. ඒක කොහොම සිද්ධ වෙන්නේ? අර අවිදක්කං විචාරමත්කං තියෙන සමාධිය. හේතුවක් නැහැ හිත හිතනවා. ඒ සමාදාන්තික මනෝවිද කියන්නේ ඒක ගණන් ගන්න එපා ඒක ඇති. මේක අස්කොලන්නේ උරකට එල්ලෙනවා කියන එක වළක්වන්න බෑනේ. අහසේ වලාකුළු නැතිනම් කියන එක වළක්වන්න බෑනේ. ඒක බාර ගන්න දෙයක් කියලා. අනිශ්චිතෝ අඤ්ඤ මහෙත්ත යano. මේක නිසා හට ගන්න දෙන්න එපා. ඒක අනිශ්චිත වෙන්නේ කියලා කියන්නේ ඇසද්ද රූප වෙනකොට ගණන් ගන්න එපා. සද්ද වුණාට බැබ්බෙක් වගේ හිටපන්. දිව නාසය කය දැඟලුවාට ගණන් ගන්න එපා. හිතට හිතවිලි ආට ගණන් ගන්න එපා. අද මේන හැම හිතවිල්ලක්ම කාට හරි කියනවනේ SMS එකක් දානවා, ලියුමක් ලියනවා, ටෙලිෆෝන් කරනවා. එක පෙරේතේකට බෑනේ මේක නොකිය නිකන් ඉන්න. මේ ජනමාධ්‍ය නිසා ඉස්සර කවදාකවත් පෙන්නකො නැති දේවල්. කතානකරු දේවල්. දාලා වැඩියෙන්ම හිස් ගාණක් ගන්න බලන්න. මොන ප්‍රවේශකමක්ද කියලා බලන්න මේක තාක්ෂණය කියන්නේ කියලා. මේකෙන් කරන්නේ අර කුප්පණේකනේ කරන්නේ. ඒ වෙනුවට කරන්න කියන කෙනා අනිශ්චිතෝ. ඒ පැත්තේ ඕනේ දැක් පෙනෙබුදේ. මේවා බැලුවත් කමන්නේ නැරත් කමන්නේ අනිශ්චිතව ආශ්‍රය කරා. නිසා හට ගැනීමක් වෙන්න දෙන්න එපා. අන්‍ය මහිත්‍ය ආනෝ අනුන්ට දොස් කියන්න එපා. ජනමාධ්‍යකාරීන්ට දොස් කියන්න එපා. මම කොච්චර බැලුවත් හැදුවත් ඔබ බැලුවොත් ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ බැලුවත් ඔබ දෘෂ්ටි ගත්තොත් ප්‍රශ්නේ තියෙන්නේ. ආන මේ විදිහට මේ කතා කතා කෙරුවොත් පරිනිබ්බිතෝ න උපවද උපවද්දන්ති කිංචේ. එයා පිරිනිවන් පෑවා නැත්තම් නිවන් දැක්කා කාටවත් දොස් කියන්නේ නැහැ. ජනමාධ්‍ය දිනුවත් පෙරදුනත් කිසිම දෝෂයක් නැහැ මොකද ඒකෙන් සතියේ කිසි බලපෑමක් වෙන්නේ නැහැ. පටි වන්න කෙනාට ওই කිසිම කෙලෙසකින් මොනම මැස්සෙක් වහන ධර්මකට උලඟක් කමන ධර්මකට දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ කියන විදිහට සබ්බූපදීනං පරික්ඛයාමයි සියලු බලාපොරොත්තු ඉවරයි. නිසා මාව නලවන්න, පිනවන්න, රන් මිලි මුතු වලින් බෑ. ඇලි දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ. ඒක තියෙනවනේ නෝ පෙන්නලා කුප්පන්න පුළුවන් වෙන්නේ. කිපෙනවනේ එකක් දරගන්න. ඒවට කිපෙනවට දෙනින්ද හොඳයි. ඇතුළේ නැමෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ නිନ୍ଦ සහ බුදු බව, බුදු වෙන සහ බුදු වෙන බුදු බව එක ළඟ තියෙන්නේ කියලා දන්නවනම් ඕනම කෙනෙකුට කියන්න පුළුවන් බුදිය ගන්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන්. කුරුම පඬිස්සාරි ප්‍රශ්න දෙකයි අහන්නේ. ප්‍රත්‍යාව දිරවනවා නම් නිନ୍ଦ යනවා නම් භාවනා කරන්න. අනික් සියලුම රෝග බොරු. භාවනා කරන්න බැරි තමයි භයානක තත්ත්වයක් තියෙන්නේ නැත්නම් කාපුදී දිරවන. ඒක වහාංශයාත්මක වෙන්නේ. අනික් සියලුම දේවල් මේ මිනිස්සු මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නොම ගැහිලා මේ කරන විකාර. ඉතින් නින්දේ යනවනම් මේ ලොකු සෞඛ්‍ය සම්පන්න ගතියක්. දවස් තුනක් එක දිගට හේතුවක් නැතුව නිදාගත්තොත් පිස්සු වෙනවා. මම නින්දේ තමයි අපේ නිෂ්කාශන ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ වෙලාව ඔෆිස් එක වහලා බැංකුව වහලා ඇතුලේ කට්ටිය වැඩ කරනවා. බැංකුවේ දින දෙකක් තියෙනවානේ. අවුරුද්ද 12ක් තියෙනවා. බැංකුව වහලා. හැබැයි නිෂ්කාශන සිද්ධ වෙනවා. ආන එක තමයි නිින්ද කියන්නේ. ඒ නිසා නිින්ද පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ වගේම කාල් ජුන් තව කීප දෙනේ හරියට හොයලා බලලා බැලුවා ඔක්කොම දකින්න හිනේ එකම පැටර්න් එකේ තියෙන්නේ. උතුරු කුර දිව වෙනවා දකුණු කුර දිව වෙනවා. බුදුජානකයේ හින වල කරුණු පහක් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක තියෙනවා නින්දයි නොනින්දයි දෙක අතරමයි. ඒ නිසා යෝගාවචරයේ ඉන්න මම හිතනවා මම මේ කියාපු කාරණා මට දිරව ගන්න උත්සාහ කරොත් යෝග ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් තමයි මේ බුදු වෙනවා සහ බුදු වෙනවා කියන එක. අන්නේව වසංගන්න එපා. මම දැනටමත් බුදු වෙන්න ඕනේ ඔක්කොම අංගපසංග ටික තියාගෙන ඉන්න කියන එක කොච්චරද වැටහෙනවා. ඊයේ එක්කෙනෙක් කතා කරලා කියනවා සක්මන් කරනකොට පොළවේ මෙහෙම ඇවිදිනකොට මට මාලිගාවේ ඇතා වගේ තේරෙන්නේ කියලා. පුදුම තෙදවත්කමකින් මම ඇවිදිනවා. මොකද ඒක තමයි ඔය කියන්නේ පිටිකාවට පිට බිම්මල් කොටියට කඩියෙක් යනවා රජෙක් වගේ. උට ආයි මහා ලොකු සක්මන් හදාගෙන බාපණයක් දාගෙන දඟලන්න ඕනේ නැහැ. ඒ විදිහට මොළේ ඇවිදිනවා. ඕක කවුද අත්දකලා නැත්තේ? කියන්නේ නැහැ. ඔබ හොඳ දක්ෂ දේශනයක් පාතුලින් ඉන්නවා. සාමාන්‍ය දෙයක් නේ ඕකේ තියෙන අර්ථයක් නැන්නේ නේද දේශනේ හොඳ නම් බබදොල්. දේශනේ හොඳ නැත්තම් මයික් එක කැඩලා නම් අර මනස ඉන්ටර්නෙට් එක ගුණවර පැද්දක් තියෙනවනම් ඔන්න අවදීන් ආගෙන ඉන්න බලන්න අර මිනිහා කියන හැටියක් තක දේවල් නේ කියන්නේ මයික් එකත් හවුස් වෙයි කරන්ට් එකක් ගියානේ මඩක් ඩාඩි දැම්මනේ එතකොට අවදී. අස්සනට දේශනාව යනවනම් ඔය සෝප් ඔපෙරා කියන ටොප් ක්ලාස්. කර මොකද බලවර දෙයක්වත් නැහැ උන්ට පුදිය ගන්න. ඒක තමයි තියෙන්නේ. මේ දෙක අතර සම්බන්ධතාවය වසන් ගන්න දෙයක් නැහැ. අපි හෙලි කරමු. හෙලි කෙරුවොත් සතිය තමයි ඉදිරියට එන්නේ. අපිව වළක්වන්න කෙලස් වලට බෑ. ඉතින් මට ගමනක් තියෙන නිසා මම මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. නමුත් තව විනාඩි 5ක් විතර මම ගන්න බලාපොරොත්තු වෙනවා. කාට හරි තියෙනවා නම් පුදු පරිදි බ්‍රහස්පතින්දා කයිවාරුවට කියන්න තියෙන දෙයක් ඉදිරිපත් කරන්න කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනේ ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අම් වහන්සේ නින්ද ගැන සාකච්ඡා කරද්දී නිබ්බිදාව සත්‍ය අරගෙන පෙන්නවා ඒ වගේම නීවරණ සත්‍ය අරගෙන පෙන්නවා ඒ වගේම වීර්ය මදිකම අරගෙන පෙන්නවා එතකොට කවුරු හරි කමටහනක් ඉදිරිපත් කරද්දී නිින්ද ගැන කතා කරද්දී කොහොමද ගුරුවරයෙක් දැනගන්නේ මේක නිබ්බිදාව පැත්තද වීර්ය පැත්තෙන්ද නැහැට නිින්ද එන්නේ නැත්නම් නීවරණ හරහා නිින්ද එනවද කියන එක කොහොමද දැනගන්න පුළුවන් කාරණා තුනක් විතර ගන්න පුළුවන් පටන් ගන්නකොට නිින්දෙන් පටන් ගත්තම ඒ ප්‍රබන්ධය එක දෙක මම පටන් ගන්නකොට නම් ඇවිස්සලා තිබ්බේ ඊට ටිකක් කළා යනකොට සාමාන්‍ය කායට හිතගත්ත ඒක සංසිද්ධීකන සංසිද්ධීකන යනවා ඊට පස්සේ මට නොදෙනී ගියා කියලා කිව්වනම් ඔන්න ඒක දන්න සෞඛ්‍ය සම්පන්නව ඒ ඒ කේස් හිස්ටරි එක පෙන්නනවා ඒ තමයි වාර්තාවක තියෙන හඳුන්වා දීම කතා ශරීරය සානිගමනේ ඒක තියෙනවා නම් ගන්න පුළුවන් තුන්වෙනි ටෙක්නිකල් පොයින්ට් එක තමයි නිින්දෙන් අවදි වෙන්නේ මූල කර්මස්ථානයේ තමයි නිින්දක් නෙවෙයි. නිින්දෙන් අවදි වුණාට පස්සේ දන්නවට නිදාව ගියා මට දැන් ගන්න බෑ අරමුණේ නෑ. ඒ ඒ බව දන්නවනේ ඒත් මම හිතනවා සතිය තියෙනවා කියලා. ගන්නම බැරි නම්. එතකොට නම් කෙලෙස් නින්දා. ඉතින් ඒ වගේ දේවල් හොඳට විස්තර කරලා පෙන්නනවා හරියට ලිව්වොත් ඒ පඬිලා. අනිත් තැන් වල ඒක නිින්ද කියලා තොගීරට තලකනවා. බෑ තොගීරට තලකලා බෑ. thin slicing of time යනවා. පුංචි පුංචි පුංචි කොටස් වලට කඩාන යනකොට අපිට විනාඩි 5ක විතර යනවා ඒ ඒ දේ විස්තර කිරීමේ කලාවයි මොකද විපස්සනා ලෝකේ හදිසි අනතුරු නැහැ හැමදේම සිද්ධ වෙන්නේ අනුක්‍රමිකව මම යෝගාවචර ගොඩක් කරනු විනාඩියකින් දෙකකින් කියන්න උත්සාහ කරනකොට ඒක ඕනකට වැඩිය සංක්ෂිප්ත කරනවා වැදගත් කරන ඕනකට වැඩිය සංක්ෂිප්ත වෙනවා අනවශ්‍ය විකාර ඇදෙනවා ඉතින් ඒක තනිකර ගුරුවරයාගේ වැරද්ද ගෘහ කියලා දෙන්න ඕනේ. කමඨහන වතාවන මෙන්න මේ ටිකයි වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ලින්දෙම පටන් අරගත්තා නම් එයා සයිකියාට්‍රික් අප්සෙට් එකක්. අර භාවනාවට බැහැ ගන්නවත් බෑ. ඉතින් එහෙම නැතිනම් සක්මන් කරනවා මොනවා හරි ක්‍රියාකාරකම තමයි දෙන්නේ. එයාට කියා ගන්න පුළුවන් නම් මෙන්න මෙහෙම තිබිලා මේ මේ තාලේ ගියා ආයෙත් ඇවිස්සුණා ආයෙත් නැති වුණා. ඒකේ චක්‍ර 20ක් 30ක් එක පරියන්කේදී ගියා නම් කෝ කර්මස්ථානටාගේ වෙන්නේ. ඒ තරමටම තේනක් අවිස්සෙනවා ආයෙත් ආයෙ විශ්වෙනවා ආයෙ tempat. ඉතින් tempat වෙන එකටත් මම ඕනේ නෑ. ඇවිස්සෙන්න මම ඕනෙත් නෑ. අන්න ඒක වාර්තාගත කරන්න පුළුවන් නම් පරතෝ සංකල්පයෙන් ඒක ඇත්තට ක්ලාසික්. අනිත් එක තමයි අවදි වුණාට පස්සේ රෙසිලියන්ස්. විනාඩියක් අප්‍ර කීයක් යනවාද? නැවත Taman හිතපු තැනට එන්න. ඒක සතහන් කරා. ඒක තමමනේ බලන්න ඕනේ. වෙන කාටවත් බලන්න බෑනේ. ආන්න මේ කාරණා තුන ලියවෙනවා නම් මම හිතලා උඟ දෙනෙක් මේ නිින්ද කියලා පටලවාගෙන තියාගෙන හිටපු මේ කෙලෙස් රහිත අන්තරාවර්ති චලනය මගේ වාක්‍යයට ගන්න ඉඩ තියෙනවා කියලා මම හිතනවා. අවසරයි තව එක ප්‍රශ්නයක් අහන්න. ඔබ වහන්සේ සඳහන් කරුවා කැම දිරවනවා නම් නිින්ද යනවා නම් භාවනා කරන්න පුළුවන් භාවනාව හොඳට වෙනවා කියලා. කිව්වේ පණ්ඩිත සාහිත්‍යයේ මේ සාමාන්‍යයෙන් භාවනා කරගෙන යද්දි සිද්ධ වෙන සංසිද්ධියක් තමයි නිින්ද අඩු වෙන එක. වැරදි නිදාගන්න ගියත් නිින්දේ අවශ්‍යතාවයක් නැතුව යනවා. එතකොට අපිට ගිහින්ද නෑ ඔය දෙක කාරණා දෙක හුරස් කිච්චි කාරණා දෙක. මොකද්ද මලන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි අධ්‍යක්ෂයෙන් හැටියට බැලුවොත් භාවනා හොඳට සිද්ධ වෙද්දී නිින්ද යන්නේ අඩු වෙනවා. එතකොට පඬිස් ස්වාමීන් වහන්සේ විස්රාමයේ අඩුවක් වෙන්නේ නැහැ. විස්රාමයේ අඩුවක් වෙන්නේ. නිසා යා කියන්නේ ඉඳාගත්තා එම විස්රාම වුණා. ඔය විස්රාම කරන මොකද අවදීන් හිරියත් හෙට උදේ මම මෙතන කියන අය බණ කිය අරුණ උදයේ පිපෙන මලසේද විවිධ මැලි කම් දුරැලලා මූණ දොවලා මිදුල පිසලා දෙකුරු කුල දෙවු නැමදලා ඌ පිපිච්ච මලක් වගේ උදේ එනකොට හොඳට බුද්ධිය. අවදිච්ච ගමන් වැඩ. ඉතින් අන්න ඒ වගේ ලොකු වෙනසක් පේනවා මේ අවදිභාවය සහ නින්දා අතර තිබුණාට මහා වෙනස මේ තාම ළඟින් ඇස්ත කරන ධර්මයක්. දැන් යෝගාවචර තියෙන්නේ නින්ද යනවනම් බත් කාපේක දිරවනවනම් පෙරකපා. කමදිදි කියන්නේ බත් කෑමනම් ගොංග අහපම් බඩෝ කියන තමයි අඳහන්නේ. බත් කාලේ වැටකට ඉන්න දෙන්නේ හරක් දක්වන අය උඩින් යන්නේ. කණින් කෙවිත හරක් එනවා. ඉතින් අරුවට දැන් බඩේ දිරවලත් නැහැ. මු බඩ රාතකගා කඳ හැටයක් පානවා. බත් කෑවා නම් ඉතින් ගොන් ගාපම් බඩෝ කියලා බඩට තමයි ඌ කියන්නේ. ඌට නිකන් ඉන්න බෑ කමත් වලට ගිහිල්ලා. ඒ වගේ තමයි මේ භාවනා ලෝකේ, පැවිදි ලෝකේ මේ තපසේ එහෙම නිකන් ඉන්නවා කියලා එකක් නැහැ. හැම වෙලාවෙම අපි විශ්‍රාමයෙන් තමයි ඉන්නේ වැඩ කරද්දී නැති වෙලාවේ ඒක නැතුව සමහරකට විශාල විශ්‍රාම අවශ්‍යයි. තව සමහරලාට භාවනා කරන භාවනා මධ්‍යස්ථාන අවශ්‍යයි. එහෙම දෙකක් නැහැ පොඩි කාලේ වුණාට ඉස්සරහට එනකන් නැහැ. ඒ නිසා ඔය ප්‍රශ්නේ තියෙනවා මේ විකෘතිය. අවසරයි ස්වාමීන් වහන්සේ සරණ ස්වාමීන් වහන්සේ අත ඔසවලා තියෙනවා. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පරණාමදෝ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මයික් එකක් මියුට් කරලා කතා කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ මේ කාරණේ සම්බන්ධව පොඩි ප්‍රකාශයක් කරන්න උමනාවක් තියෙනවා. දැන් දැනගන්නත් එක්ක මේකේ සමහර නීත්‍රිගල අපේ ඉහළ භාවනා ශාලාවේ ගත කරනකොට නිතරම තියෙන්නේ නිකන් බෙල්ල වැක්කිරිලා බෙල්ල ගෑවෙනවා නිකට එහෙම නැත්නම් සිවුර මමුරේට යනකොට මේ අර සිවුරේ ධාරය තමයි වදින්නේ නිකට. ඉතින් ඕක තියෙනකොට තියෙනවා මේ පශ්චාත්තාපය වැඩිපුර මේකේ ඉන්නේ මේ නින්දක් මේ නැත්තම් නිකන්ම ගත කරනවානේ කියලා ඒ ඒ කාලය තුල මොකද විශේෂ කාර්ය නැහැ. ඉතින් සාමාන්‍ය විදියට දිනදා පහසුවෙන්ම මේක කෙරෙන නිසා. ඒකත් එක්ක දැන් මේ බාහිර කටයුතු සහ පරිසර වෙනස් වීමත් එක්ක එනකොට ඒක වැඩිය තියෙන්නේ මේ සිතුවිලි පැත්ත. ඒක සමහර විට තද විතරක විදිහට නැත්නම් ਵਿਚාර පැත්තෙන් හරි මේක වෙනවා මේවා කරන්න තියෙනවා අරව කරන්න තියෙනවා මේ මේ දේවල් කියලා ඔකත් එක්ක ආදී ඔන්න මූල කර්මස්ථානයට හිත එනවා හුස්ම ගොඩාක් මේ සියුම් නම් ඉරියව්වට හරි තද වීමට හරි ඉරියව්වට දානවා දාලා දැමෙනවා ඒක කෙරෙනවා ඒකත් එක්ක සමතුලිතකර ටික ටික යනවා සමානලට ආයෙ අන්තිම හරියේදී මුලටම වගේ ඇවිස්සීමක් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම මේ තියෙන අතරේ ඕන්න අර මේ බෙල්ලේ මේ නිකට ගෑවීම සිද්ධ වුණොත් මේ සිවුරේ වගේ ඔන්න හිතනවා මේ ඇඩේ ඔන්න සාර්ථක වුණා නේද කියලා. එතකොට දැන් අර කලින් ඒක දැක්කේ වෙනස් විදියකට දැන් එහෙම වෙනකොට හරි හොඳයි සතුටකුත් වෙනවා. කලින් වතාවේදී ඇවිස්සලා අවදියෙන් ඉන්නවනම් සතුටුයි. මේකෙදී ගෑවෙනවා සතුට. ඒ වගේ දෙපැත්තක් තියෙන බව පසුව පේනවා. එතකොට දෙකටම ඔය දෙකම කොහොමත් එකයි වෙන පුද්ගලයෝ දෙන්නම එකක්නේ. දෙකටම තමයි ධම්ම ධර්ම කියලා කියන්නේ. එහෙමයි. ඉතින් ඒක අසන්තෝෂයි. මොකද මෙතන ආගෙන ඉන්න ඔක්කොමලා මම හිතන අත උසයි අත් දෙකම උසයි. ඕක තමයි කරන්නේ. ඕකට කෙටි සරල උත්තරයක් දෙනවා බලංගොඩ අනුදමැති ආමතුෝ මේකට භූවිෂමතා ලකුණු වෙනස් කරන්න කියලා. නින්දට බැරි තැනක ඉන්නවා නම් උත්සාහ කරලා බලන්න බැරි නම් වෙන තැනකට යන්න. ඒකයි සම්පූර්ණ වෙනස්. ඒකකොට නින්ද ගියේක සත්වා. දැන් මෙතන ඉන්නකොට නින්ද නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට නිතරම හිත යකයි කම්මල වගේ තියාගන්න. නැත්තම් මෙයා මොකක් හරි ලෙඩක් දාගන්න නැත්නම් ඉලක්ක වෙනවා. නිතරම වැඩ කෙදිලා ඉන්න. ඒ නිසා ඉන්න දෙන්න එපා. මොකද නැත්තම් මේ බුදේගත්ත බල්ලගේ අලු බල්ලමක් බෝ වෙනවා වගේ ඔය කුසීතකම යන්නේ. ඒක නිසා ලොකු තාම චරිම කුසීත චර්චා. හරිම විවේක චර්චා. කියලා තියෙන හැම වෙලාවෙම හිත ගියා මොකද කියන්නේ. හැබැයි ඒ වැඩි දුරුති කියන වැඩක් වෙන්නේ. මේකෙන් මේකට මේකෙන් වැඩක් කරනවා. ඒක අතුවචාන් වහන්සේ කියන්නේ මිදුලේ අතු ගන්න එක. තමන්ගේ ගමන් මල්ල අරගෙන එළියට ගසලා දාලා ආයෙ තියාගන්න. විතරයි. ඒ වැඩ දුර දිගම වැඩ කරන්න එපා. ඉතින් ඒ විදියට Taman අර හිත ව්‍යාවෘත කරලා තියාගෙන ඉන්නවනම් අපි සමාජලාට අපිම අවශ්‍ය ගැනීම සඳහා මේ වගේ පොඩි වැඩ කරන කවුරුත් දෙන්නේ සම්බන්ධ නැහැ. ඒ කටයුතු මිනිසුන්ට දෙන්නේ පිස්සුවක් වගේ. මේ උපක්‍රම එක්ක භූවිෂමත ලක්ෂණ වෙනස් කරන්න. නැත්තම් මේ වෙන කල්පනා විද්‍යාව. ඉතර බෙල්ලෙනිකට ගෑවෙනකොට ලැජ්ජක්. දැන් ගොක් වැඩක ඉන්නලා බෙල්ලෙනිකට ගෑවෙනවා. යකෝ හරිනේ දැන් අර වැඩ ඔක්කොම ටයිම් වෙලා. ඉත ඇතුළට නැමිලානේ. සතුටක්. දෙන්නටම ධම්ම සරණ කියලා කියලා ඉතින් වෙන්න බෑනේ. දෙන්නම ධම්ම සරණ වෙන්න බෑනේ. එක එක්කනේ ධම්ම සරණ වෙන්න තියෙන්නේ. ඉතින් අපි හිතන්නේ මේ වැඩ කරගෙන ඉඳලා නිකට ගෑවෙන්නේ නැතුව ඉන්නවනම් ධම්ම සරණ කියලා. එහෙම කන්නේ නැහැ. මේ අපේ තුල තියෙන අගයන් ආඩම්බර වල වෙනස්කම් වෙන්න මේක උස්ස උස්ස පොළවේ ගහන්න ඕනේ කළු කුලංගාවට හතයි සුදු කුලංගාවට හතයි කියලා උස්ස උස්ස ගහන්න ඕනේ. ඒ ඉන්නේ වද දෙනවා කියලා. නෑ මේ අවදියෙන් තියාගන්න ඕනේ. හමුදාවේ ඉන්නකොට විනාඩි 5ක් මාච් පාස් කරනවා විනාඩි 5ක් හිටගෙන තියෙනවා. විනාඩි 5ක් මාච් පාස් කරනවා විනාඩි 5ක් හිටගෙන තියෙනවා. පහසුවෙන් සිටින් කිය. ඉතින් මොකොත් නෑ දවස් දෙක යනකොට උණ. ඊට පස්සේ ඉන්නම බෑ. දිගටම මේක කියන්නේ රෙජිමෙන්ටේෂන් කියලා. ඉතින් අපේ මේ ශක්ති දිශාගත කරන්න ඒවට නටන්න දීලා ඒව අතර ගුණයක් ඇති කර ගන්න තමයි ඔය අගල වස්තර උඹව දැන්නේ. නැත්නම් වෙන කෙනෙක් එහෙමයි. මම හිතනවා අදාළයි මාස්තුකාව අදාළයි අදාළයි. ඒ වගේම ගොතලා ගෙත්තමක් නෙමෙයි ඇත්ත වෙච්ච දෙයක්. මම හිතනවා කවුරුත් වගේ ඒ වගේ ඒ ධර්මය අපි පාවිච්චි කරමු. මේ ප්‍රශ්න වලින් පැනලා යන්න නෙවෙයි. ප්‍රශ්න බාර ගන්න බාධා ගන්නත් නෙවෙයි. තියෙන ප්‍රශ්න හරහා අපි කපාගෙන ඉදිරියට යන්න ඕන. කෙලස් කපාගෙන ඉසත්තිකාව නැත්තම් ජාලිනිය නැත්තම් තෘෂ්ණාව කැපෙන බව තේරෙනවා කියලා කියන්නේ මෙව අපිට ප්‍රසිද්ධ සභාවක් කියන්න පුළුවන්. පුජ්‍යලිකයි රාජිකතයි වෙන්නේ. මම දැන් මෙතනින් පිටත් වෙනවා. හැබැයි මම Zoom එක on කරගෙන යන්නම්. මම යනවා මෙතන ඉන්න විජේපුරට. මේකට විනාඩි 25ක් යනවා. මම පයින් යනවා. වාහනේ යනවනම් 35ක් විතර කරනවා.